දැනට ජලය බෙදා හැරීම සිදු කරලා ලබන බෞද්ධ මගින් නමුත් ඒවත් දැන් తాවකාලිකව අත්හැරලා තියෙනවා. ඉතින් මේ නිසා දැඩි අපාකාරයට පත් වෙන ජනතාව විසඳන ජල යෝජනා ක්‍රමයේ එක්ෂමයේ යටතේ මේ විදුම කොටාපේම පවුල් 10800ක් පමණ ඉන්නවා. ඒ 10800ටම ප්‍රතිසරකනවා මේ ඉන්දගේ ජල යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මකම. දැනට අතහැරලා අයින් කරලා අමතක වෙලා යමින් පවතින මේ වැඩසටහන ජනතාවට අමතක වෙලා නැහැ. ජනතාව පැහැදිලිවම ඉන්නේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ.